ධර්මානුශාසනා අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ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 ධම්මපීති සුඛං සේති විප්පසන්නේන චේතසා අරියප්පවේදිතේ ධම්මේ සදාරමති පණ්ඩිතෝති ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් අරිහත් සම්්‍යක් සම්බුද්ධ දස බලධාරී සරුවක්නි රාජෝත්තමයන් වහන්සේ විසින් සවැත් නුවර ජේතවන මහා විහාරයේදී මහා කප්පින මහා රහතන් වහන්සේගේ අරහත්ත්වයට ප්‍රශංසා වශයෙන් දේශනා කළ ගාථාවක් ධම්ම පීති සුඛං සේති විප්පසන්නේන චේතසා අතිසයෙන් පහන් සිටින් යුතුව ධර්මේ පාණේ කරන්නා සුවසේ වාසය කරයි අරිය පවේදිතේ ධම්මේ සදා රමති පඬිතු ධර්මේ පාණය කිරීමෙන් මඟඵල නිවන් සුවයෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමෙන් ප්‍රඥාවන්ත වූ උත්තමයන් වහන්සේ ආර්ය ප්‍රවේදිත වූ ශ්‍රී සද්ධර්මයේ සිත් අලවා වාසය කරයි ඒකයි ගාථාවේ කෙටි තේරුම ඉන්න තුනි මහා කල්ප ලක්ෂයකට ඉස්සර සිටුවරේ ඒ කාලයේදී අවුරුදු ලක්ෂයයි මිනිස්යන්ගේ පරමායුෂ පියමතුරා බුදුරජාණන් වහන්සේ පහළ වුණා. ඒ සිටුවරයා නිතර නිතර බුදුබණ අහන්න එන්න පුරුදු වුණා. එක් දිනක් දැකගත්තා එක්තරා රහතන් වහන්සේ නමකට තනතුරක් පිරිනමනවා. භික්ෂූන් වහන්සේලාට ආවාද දෙන්න වුන් අතුරෙන් අග්‍රස්ථානයේ මේක ආචාර්ය දෙයක්. ඒ සිටුවරයාගේ තනමුණා ඒ තනතුර ලබන්නේ. බුදුපාමොක් ලක්ෂයක් සංඝ රත්නයේට හත් දහසක් තිස්සේ මහා දානයක් පිරිනැමුවා. හත් දවස අවසානයේ බුදුපාමුල වැඳගෙන කිව්වා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ හත් දහස පුරා මා සිදු කර ගන්නා ලද කුසලයේ මට සක්විති සැප පිණිස නෙමෙයි. සක්දේව රජ වෙන්නත් නෙමෙයි. ධනේ පරිවාර සම්පත් වැනි දෙයක් ලබන්නක් නෙමෙයි. මේන් දින අතකට ඉස්සර වෙලා භික්ෂූන් වහන්සේලාට ආවාද දෙන්න වුන් අතුරින් අග්‍රස්ථානයේ යම් රහතන් වහන්සේ නමක්ද පවරන ලද්දේ නම් මටත් අනාගතයේදී බුදු සසුනකදී භික්ෂූන්ට ආවාද දෙන්න වුන්ගෙන් අග්‍රව රහත් බෝධියෙන් නිවන් සුව ලබන්න හේතු වේවා කියා ප්‍රාර්ථනා කළා. පියමතුර බුදුරජාණන් වහන්සේ අනාගතයේ දක්නා නුවණින් දැකලා දාරලා දේශනා කළා කල්ප ලක්ෂයක ඇවෑමෙන් මහා භද්‍ර කල්පේ 15 වෙනි සතරේනි බුද්ධාන්තරේ උපදින සිද්ධාර්ථ ගෞතම සම්බුද්ධ ශාසනයේදී භික්ෂූන්ට ආවාද දෙන්නුන්ගෙන් අග්‍රව රහත් බෝධියෙන් නිවන් සුව ලබනවා කියන දේශනය පැවැත්තුවා. මෙතුමාගේ සිතේ පුදුම ආත්ම ගරුත්වයක් ඇති වුණා අනේ මගේ ප්‍රාර්ථනා ඉෂ්ට වෙනවා සාදු සාදු කියලා වරුදු ලක්ෂේ පුරා අප්‍රමාණ කුසල රැස් කරගෙන සුගති පරායන වුණා භවයෙන් භවයට ආව අපායට නැවැටි සතර අපාය නමක් අත්හන්න නොවේ දෙව් මිනිස් දෙලව මේ දෙසුගතියෙහි සැප විඳිමින් බොහෝ කුසල රැස් කරගෙන ඇවි කාශ්‍යප බුදුසසුනට පෙර ආතුව මෙතුමා ඇතුළු විශාල ගම්මානීක දහසක් ගෙවල් තියෙන ගම්මානික පිහකාර කුලයක ඉපදී සැපෙන් ජීවත් වුණා. ඒ කාලයේදී පසේ බුදුරයන් වහන්සේලා දහසක් නමක් ගන්ධමාදන පර්වතයේ වැඩ ඉන්නවා. එක්තරා දිනක් පසේ බුදුරයන් වහන්සේලා අට නමක් වස් සමාදම් වීමට ආසන්න කාලයේදී රටේ රජතුමා සම්මුඛ වෙන්න වැඩම කළා. රජතුමාට කියා හිටියා දැන් වස්සෙ ලැබෙන කාලයේ සමීපයි අපේ පසේ බුදුවරයන් වහන්සේලා දහසක් නමකට වස් සෙලමීමට කුටි සෙනසුන් කරවා දෙන දායකතුමෙක් සොයාගෙන යාවි කියලා. රජතුමා කිව්වා මට හෙට වැඩක් තියෙනවා අනිද්දාත් වැඩක් තියෙනවා ඉන් අනිද්දාත් වැඩක් තියෙනවා ඒ කටයුතු අවසන් කළ මං හදලා දෙන්නම් කියලා. නමුත් කාලය දැන් බොහෝම සමීපයි. ඔය අතරත මේ පසේ බුදුවරයන් වහන්සේලා අතරම වඩින වේලාවේ දැක්කා ප්‍රධාන පෙරකාරතුමාගේ උපාසිකාව වතුර ගේන්න යනකොට මුණ ගැහුණා. කලේ පැත්තකින් කියලා වැන්දා. අසා සිටියා ආර්ය උත්තමයන් වහන්සේලා මේ පැත්තේ වැඩම කොට වදාළේ කවර කාරණයක් නිසාද? මෑණියනි දැන් වස්සලමී මේ කාලයේ සමීප නිසා කුටි සෙනසුන් කරවා දෙන දායක කෙනෙකු සොයාගෙන ආවා. සාදු සාදු ස්වාමීනි අපේ ගමේ ගෙවල් 1000ක් තියෙනවා. අනේ ස්වාමීනි අපට අනුකම්පා කරලා හෙට දවසේදී අපේ ගමට පිරිසුදා වඩනසේක්වා කියලා ආරාධනා කළා. පසේ බුදුරයන් වහන්සේලා දහස් නම වෙනුවෙන් අට නම ආරාධනය පිළිගත්තා. මේ උපාසිකා මාතාව ගියක් ගියක් ගානේ ගිහිල්ලා ඔක්කොටම කිව්වා මම පසේ බුදුරයන් වහන්සේලා දහස් නමකට හිත දානෙට ආරාධනා කළා එක ගෙදරකින් එකනමට බැගින් දානේ සූදානම් කරත්වා කියලා ආරාධනා කළා. හැම දිනම එක් සිත්ව දානේ සංවිධාන කළ පහුදා උදෑසන සූදානම් වුණා. ඒ අතරේ තපසේ බුදුවරයන් වහන්සේලා දහසක් නමක් ඒ ගමට වැඩියා. මේ දර්ශනීය නිසා සීලම දින පෙර ජාති ජාතිවල කුසල් කරගෙන පළපුරුදු සද්ධා බුද්ධි සම්පන්න පිරිසක් නිසා පුදුම ගෞරවයකින් දානෝපස්ථාන කරලා වැඳ නමස්කාරයෙන් ආරාධනා කළා ස්වාමීන් වහන්සේ මේ ඉදිරි වස්වාන කාලේ අපේ ගම සමීපේ විවේක ආරණ්‍යයක් තියෙනවා අපි කුටිසෙනසුන් කරනවා පූජා කරනවා අපට අනුකම්පා පිණිස අපේ ආරාධනෙ පිළිගෙන මේ ගම ඇසුරු කරගෙන වස්සලමෙන වසේකවා කියලා ආරාධනා කළා එක ගෙදරකින් එක කුටියක් බැගින් తాවකාලික කොටි සෙනසුන් දහසක් ඉදි කළා මේ ආරණ්‍ය සේනාසනයේ ගමට නොදුරු අනාන්තරයක් ඉතින් මේ තුන් මාසයේ තුල මේ පසේ බුදුරයන් වහන්සේලා වඩා හිඳවලා බොහෝම ගෞරව සම්ප්‍රයුක්තව කිසි දෙයකින් අඩුපාඩු නැතුව එක එක ගෙදරකින් නිසසේ සූපසේ පූජා කළා. වස් අවසානයේදී තුන් සූරු පූජා කළා. මේ කුසල බලෙන් මේ දහසක් නිවෙස්වල පිරිස ඔක්කොම දෙව්ලොව උපන්නා. දෙව්ලොව දෙව්සපත් මිනිමින් ඉන්න කාලයේදී කාශ්‍යප සරුවක්යන් වහන්සේ ලොව පහළ වී වදාලා මේ සීලම දෙනා නැවත මනුලව උපන්නා. මනලව එකට ඥාති මිත්‍ර හිතවත් පිරිසක් හැටියට එක ගම්මානයක උපන්න. සීලම දෙනා එකට පින් දහම් කරගෙන එක හා සමාන සද්ධාව සීලේ ඥානේ දිනු කරගත්ත නිසා ඒ විදිහටම නැවත එක්කාසු වුණා. මේ පිරිස දවසක් ගියා බුදුබණ අහන්න. විශාල වර්ෂාපතනයක් වැටුණා. බොහෝ දායකවරු තම තමන් දන් අඳුරන ස්වාමින් වහන්සේලාගේ කුටිසෙනසුන් වලට ඇතුල් වුණා. මේ පිරිසට වෙන දන් අඳුරන කවුරුත් නැති නිසා ඔක්කොම වැස්සෙන් තෙමුණා. මේ සීල දෙනා කතිකා කරගත්තා අපි මේ තෙමුනේ අපට නැවතුම් පහසුවන් නැති නිසායි අඳුරන ස්වාමින් වහන්සේලාක් නැති නිසායි අපි මෙතන ශාලාවක් ඉදි කරමු අපට පමණක් නෙමේ දිනෝ දහස් ගණන් මෙතන බණහන් දෙනවා ඒ හැම දිනාගේ පහසුව සඳහා අපි මෙතන විශාල ධර්මශාලාවක් ඉදි කරමු කියලා ගමේ දහසක් දෙනා එකතු වෙලා මුදල් රැස් කරලා මේ ශාලාව ඉදි කරන්න පටන් ගත්තා මුදල් මදි වුණා නැවත වරක් දෙගුණයක් මුදල් එකතු කරලා ශාලාව වැඩ නිම කළා මේ ශාලාව තුල කිසිම බාධාවක් නැතුව කිසිදාහකට වාඩි වෙලා බණ අහන්න පුළුවන් හැටියටයි ශාලාව හැදුවේ. මේ ශාලාව හදලා බුදුපාමෝ සංගරුවනට සංඝ සතුකට පූජා කළා. එදා පටන් මේ සීල දෙනා දිනපතා මේමින් බණ අහමින් දම්පින්කම් කරමින් බොහෝ කුසල රැස් කරගත්තා. එදා ඒ පිරිසේ නායකත්වයේ දරුවෝ සත්පුරුෂයාගේ බිරිඳ අනෝජා මල් කලබක් ගෙනල්ලා බුදුරජාණන් වහන්සේට පූජා කරලා ප්‍රාර්ථනාවකුත් කළා මේ කුසල බලයෙන් මගේ මේ ස්වාමි පුත්‍රයා මට සසර වසන අතුරු ලැබේවා මෙතුමා එක් එකට පෙරම් පුරා ගන්න ලැබේවා උකුණුපන්තනමට අනෝජා කියන නම ලැබේවා මෙතුමා එක්කම එක මණ්ඩපයකදී අමා මහ නිවන් සුවත් වේවා කියලා ප්‍රාර්ථනා කළා. අවුරුදු 20000ක් තිස්සේ මේ මහා පින්කම් කරගත්තා. මේ පිරිස නැවතත් ආයු කෙලවර දෙව්ලොව උපන්න බුද්ධාන්තරයක්ම දෙව්ලොව හයේම සම්පත් වින්දා ඊළඟට අන්තිමාත් භාමයේදී <clears throat> කුක්කුටවතේ රාජධානියේ පහළ වුණ එයින් ප්‍රධාන උතුමන් වහන්සේ කුක්කුටවතේ රාජධානියේ මහා කපින්න නමින් රජ කුමරයෙක්ව රාජ්‍යයටපත් වුණා එතුමා එක එකට පින්දහම් කරගත්ත දහසක් පින්නතුන් ඔක්කොම ඇමතිව දහසක් බාටපත් වුණා ඒ අයගේ ස්වමේ බිරින්ද බිරින්දෝ භාර්යාවරු ඒ විදිහටම ලැබුණා. අර අනෝජා දේවියද රජුරුවන් යගමේසිය වුණා. මේ රජතුමා රජවෝ දවසේ සිට අස්සයන් හතර දෙනෙක් පිටේ දූතයන් හතර දෙනෙක් හතර දිශාවට විහිදුණා තුන් යොදුන් මානේ ගිහිල්ලා බුද්ධ රත්නයේ ධර්ම රත්නයේ සංඝ රත්නයේ ගැන තොරතුරු දැනගෙන ඉඳයි කියලා. එහෙම වසන ගානක් යනකොට අපේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ ලෝ පහළ වී සවැත්නවර ජේතවනාරාමේ වැඩ ඉන්නා කාලයක මේ රජතුමා ඇතුළේ ඇමතියෝ දහසක් දෙන අස්වැයම් පිට උයනට යන වෙලාවේ සම්මුඛුණා වෙළඳ කණ්ඩායමක් මේ වෙළඳ කණ්ඩායමේ ඉන්නේ සවැත්නවර ඉඳලා රජතුමා ඇතුළු පිරිස අස්වැයම් පිටින් බිමට බහැලා වෙළඳුන්ගෙන් ඇසුවා තමුන්හාසේලා කොයි පළාතේද කොයි ඉඳලාද එන්නේ මොනවාද පළාතේ තියෙන විශේෂ සුභ ආරංචි මේ වෙළෙන්දන්ගේ සාතු නායකයා කියන්නේ වෙළෙන්ද නායකතුමා පළමුවෙන්ම කෙන්ඩියෙන් පෑන් කටක් අරගෙන තුන්සරයක් කට හේදුවා. මොකද අපි මේ එන ගමන් වල අල්ලාප සල්ලාප කතා කරනවා මේ අපි කියන්නේ යන්නේ සුබ ආරංචිය කියන්නේ කට පිරිසුදු කරගන්න ඕනේ නොඉඳුල් කරගන්න ඕනේ කියලා කට හොදගත්තා. කට හොදගෙන සවැත් නුවර දිහාවට දොහොත් නගා වැන්දා. වැඳලා කියා හිටියා දේවයන් වහන්සේ අපි ජීවත් වෙන්නේ සවැත් නුවරේ ඒ සවැත්නෝර අනාථ පින්නිගේ සිටුවරයා කරවා පූජා කළ ලද ජේතවනාරාමයේහි සිද්ධාර්ථ ගෞතම නමින් සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා. ඒ බුදුරජාණන් වහන්සේ නම් වාසනාසහිත සකල ක්ලේශයන් සෝදා හැරේ අරිහත්ත්වයටපත් වූ රහතන් වහන්සේ නමක්. එවාගේම සියල්ල ස්වම්භුඥාණයෙන් ආවෝද කළ බැවින් සම්මා සම්බුද්ධ නම් වෙනවා. ත්‍රිවිද්‍යා අෂ්ටවිද්‍යා පසල චරණ ධර්මයන්ගෙන් සමන්වාගත බැවින් විද්‍යා චරණ සම්පන්න නම් වෙනවා. සෝබන ගමන් ඇති බැවින් සුගත නම් වෙනවා. සීල ලෝකයන් ආબોධ කළ බැවින් ලෝක වේදූ නම් වෙනවා. සීලාදී උතුම් ගුණයන්ගෙන් උත්තරීතර බැවින් හා දමනේ කටයුත්තන් දමනේ කිරීමේ උතුම් ආචාර්යයන් වහන්සේ නමක් බැවින් අනුත්තර පුණ්‍යක්ෂේත්‍ර නම් වෙනවා. දෙවියන් සහිත සමස්ත ලෝකයාට ලොවේ ලෝතුරා සුවපිනිස අනුශාසන කරන බැවින් සත්තාදේ මනුෂ්‍යානං වෙනවා චතුරාරි සත්‍ය ස්වයං භුඥානෙන් ආબોධ කොටගෙන සූවිසාසංග ගණන් ජනතාව අමාම නිවන් පුර ලන බැවින් බුද්ධණං වෙනවා සමස්ත ලෝක සත්‍යාගේ පුණ්‍ය භාග්‍යයට වඩා සත සහස්‍ර ගුණෙන් අධිකතර වූ පාරමිතා පුණ්‍ය භාග්යෙන් සමන්විත බැවින් භගවානං වෙනවා මේ ආදී අනන්ත ගුණයෙන් සමන්නාගත්ෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපේ සවැත් නුවර ජේතවනාරාමයේ වැඩ ඉන්නවා කියලා ප්‍රකාශ කරනකොට රජතුමාට සිහි නැති වුණා ප්‍රීති වේගය නිසා තුන් වාරයක් අහලා මැනමින් සිහිය පිහිටුවාගෙන හරියට තේරුම් ගත්තා ඥාතිකේවා දේවයන් වහන්සේ මේ සරුවක්ඥන් වහන්සේ දේශනා කරන මානෙල්ම සුවඳ විහෙදෙන ශ්‍රීමක ප්‍රත්‍යයෙන් සුදු බුදු රැස් හේදෙන දලදා ස්පර්ශයෙන් අෂ්ටාංග සමන්වාගත බ්‍රහ්මස්වරයෙන් දේශනා කරන ශ්‍රී සද්ධර්මයේ සුපත ස්වාකාතනං වෙනවා සාන්දෘෂ්ටිකණං වෙනවා අකාලිකණං වෙනවා එහි පස්සේකණං විදවා ඕපනයිකණං වෙනවා පච්චත්තං වේදිතබ්බ විඤ්ඤෝ හේනං වෙනවා ඒ ධර්මයේ අසාදරා ගන්නා වූ අනන්ත සත්‍යයෝ සෝවාන් වෙනවා සකදාගාමී වෙනවා අනාගාමී වෙනවා අරිහත්ත්වයටපත් වෙනා මේ විදේ සතර මඟඵල නිවන් ගෙන දෙන සවිසුද්ධ වූ ධර්ම රත්නේ අපේ දේශේ පහළ වී තියෙනවා කෙනෙකුට රජුරවන්න සිහි නැති වුණා. ඊළඟට මේ මහා සංඝ රත්නයේ වශයෙන් මේ ධර්මයේ කනුව පිළිවෙත් පුරා සම්‍යක් මාර්ගයේ පිළිපන් සුපටිපන්න ගුණ සංඝ රත්නයේ අපේ ප්‍රදේශයේ වැඩෙනවා උජුපටිපන්න ඥායපටිපන්න සාමීචපටිපන්න එවාගේ පුජ්‍යලයන් වශයෙන් සතර නමක් වූ අට නමක් වූ යුගල වශයෙන් සතර නමක් වූ ඒ අස්වාරි පුජ්‍යල මහා සංඝ රත්නේ ආහුනේය පාහුනේය දක්ඛිනේය අංජලි කරණීය අනුත්තර පුණ්‍යක්කෙත් ගුණයන්ගෙන් සමන්වාගත වෙනවා ඒ මහා සංඝ රත්නේ අපේ රටේ අපේ දේශේ වැඩ ඉන්නවා කියලා මේ පණිවිඩේ කියන කොටත් සිහි නැති වුණා මේ තරම් පුදුමාකාර ගෞරවයකින් රත්නත්‍රයේ පිළිබඳව සුභ ආරංචි ලබාගත් මේ රජතුමා ඒ ඇමති මඬුල්ලට ඒ ඇසුවා තමුන් වහන්සේලාගේ අදහස මොකද? දේවයන් වහන්සේ ඔබ වහන්සේ ගන්න තීරණයකට අපි එකඟයි. එහෙනම් මම යනවා මහාන වෙන්න. එහෙනම් අපිත් යනවා මහාන වෙන්න කියලා හේතුන් සීලම දෙනවා ඒකම අධික වුණා. <clears throat> ඊළඟට මේ වෙළඳ කණ්ඩායමට මේ සුභ ආරංචියේ දීම නිසා ලංකාවන 3 ලක්ෂයක් තෑගි දෙන හැටියට ලිපියක් ලියලා මේක අර වාසල මහා වාසලට ඔප්පු කරන්න කියලා බාර දුන්නා. ඉතින් මේ වෙළඳ සමූහයාගෙන් ගමන් මඟත් අහගත්තා. වෙළඳ සමූහයා රජවාසලට ගිහිල්ලා අනෝජා දේවියට මේ ලිපිය ඔප්පු කළා. අනෝජා දේවිය පුදුම ප්‍රීතියකටපත් වෙලා අපේ රජුරෝ තෑගි දුන්නා මදි කියලා ලංකාවන 12000ක් තෑගි දුන්නා. කෑගිදේලාර ඇමතිවරුන්ගේ බිසෝවරු කඳවලා කිව්වා අපේ රජුරුවන් ඇතුළු ඇමතිවරු ඔක්කොම ගිහින් තියෙනවා මහාන වෙන්න කමුනාසලගේ අදහස මොකද ආර්යාවනේ ඔබ වහන්සේ ගන්න තීරණයකට අපි එකඟයි එහෙනම් අපි මෙහෙම හිතමු අපේ මහරජුරුවන් ඇතුළු මේ පිරිස වමාරව දමාපු කෙලෙපෙඩ අපි දන ගහලා ගිලින්නේ නැහැ අපිත් එහෙනම් ඒ මෙක්කමේට යමු මේ සංසාරේ කියන එක මානෙල් මල් විලක් වාගේ සිසිලක් ඇති තැනක් නෙමෙයි මහා ගිනි කන්දරාවක් එනිසා මේ දීර්ඝ වූ සංසාරයේ විඳින ලද අසීමිත අනන්ත අප්‍රමාණ දුක් ගින්න අප නිවාගෙන අමා මහ නිවන් සුව ලබන්ට ප්‍රවිදේමු කියලා ඒකමතිකව සීල දනාම රත වාහන වලින් පිටත් වුණා මහරජුරුවන් ඇතුළු පිරිස යන්නේ මේ අතරමඟ ගංගාව තුනක් තරණය කළේ බුදුගුණ ධම්ගුණ සංඝගුණ සිහි කරගෙනයි සත්‍යක්‍රියා කරලයි විසවරුණොත් එහෙම ගමන් කළා ඒ අතර අපේ සරුවක්යන් වහන්සේ සවැත් නුවර